එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ තරඟ කිරීමට අපිට ආරාධනා කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් ප්‍රධාන කාරණය තමයි ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය අපේක්ෂක වශයෙන් පත් කළොත් විතරයි. ඉතින් අග්‍රාමාත්‍ය අපේක්ෂක ධූරය පිළිබඳව කිසිදු කතාබහක් නැතුව ලාහයට ගෙම්බු අහුලනවා වගේ එක එක පක්ෂ හරි විවිධ කණ්ඩායම් එකතු කරලා සාකච්ඡා කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. පැහැදිලි තීරණයකට එන්න ඕනේ ඊළඟ මැතිවරණයේ අග්‍රාමාත්‍ය ධූර අපේක්ෂකත්වය දෙන්නේ කාටද? ඒ දෙන කෙනත් එක්ක ජයග්‍රහණය කරන්න පුළුවන්ද බැරිද ප්‍රතිපත්ති මොනවද කියන කාරණා සලකා බලලා තමයි අපි අපේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන්න අපි පැහැදිලිව මේ වෙලාවේ සඳහන් කරන්න කැමති මහින්ද රාජපක්ෂ ජනාධිපති හිටපු ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වයේ ධූරය ලබා දෙනවා නම් අපි ඒ තීන්දුවට එකඟතාවය පළ කරනවා